මේ ලෝකයේ හිටි බොහෝ ශාස්ත්‍රවරු කුමක් හෝ අන්තයකට හසු වෙලා ඒ හැමදෙනාම මගේ දේ හරි අනුන්ගේ දේ වැරදි මේක මෙහෙම්මමයි කියලා එක ශාස්වත එහෙම නැත්නම් උච්ඡේද මේ දෘෂ්ටි දෙකෙන් එකකට හසු වෙලා ඒ අයගේ මතය ඒගොල්ලෝ ප්‍රකාශ කළා. ඒකම පෙන්වීමකවත් ඉදිරි පැහැදිලි වීමක් නැහැ. මේක වෙනවාමයි කියලා එයාලට පැහැදිලිව පෙන්වන්න පුළුවන් කමක් නැහැ. වෙන්න පුළුවන් වෙයි. එහෙම වෙලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රායෝගිකව විශ්වාසයක් ඇති වෙන විදිහට ඒ කාටවත් තමන්ගේ මතය, තමන්ගේ දහම ඉදිරිපත් කරන්න බැරි වුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම මධ්‍යම ප්‍රතිපදාව හේතුඵල ධහම හේතු ඇතොත් මහණෙනි මෙන්න මේක වෙනවා මේ දේ වුණොත් මේ දේ වෙනවා කියලා යමක් කරන්න කලින් කියන්න පුළුවන් විශ්වාස කළ හැකි විශ්වාසය පවතින දහමක් තමයි භාගතුන් වහන්සේගේ දහම. ඒ නිසා තමයි උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ එහි පස්සිකෝ ඇවිල්ලා බලන්න. බලෙන් ගෙන්න ගන්න කිසිම උමනාවක් නැහැ. ඇවිල්ලා බැලුවාම පැහැදිලි. ඊළඟට වෙන්නේ මොකක්ද? මේක කළොත් ඊළඟට වෙන්නේ මොනවද? එහෙම අර හේතුඵල ධමයට අනුව මේ දේ වුණොත් මේ දේ වෙනවා මේ දේ වුණොත් මේ දේ නොවෙනවා අන්න එහෙම භාග්‍යතුන් වහන්සේ ධර්මය අපිට මේ ලෝක යථාර්ථය පෙන්වා දුන්නා මේ ලෝකේ යථාර්ථයයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඒ නිසා තමයි හංගන්න දෙයක් නැත්තේ. ඒ නිසා තමයි අනිත් අයට මේක බලෙන් කාවද්දන් රෝමනාවක් නැත්තේ. ප්‍රඥාව තියෙන අය යථාර්ථය ඇහෙනකොට ඒගොල්ලන්ට වැටහෙනවා ඇත්ත මොකක්ද නැත්ත මොකක්ද කියලා. අද සූත්‍රයක් හේතුඵල ධහම ගැනම ප්‍රකාශ වෙන බොහොම ලස්සන සූත්‍රයක්. භාග්‍යතුන් වහන්සේගේ ධහම කියන්නේම පින්වත්නි හේතුඵල ධහම. පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ මේ ලෝකයේ යමක් සකස් වෙනවා නම් සත්‍යයේ පුද්ගලයක් විදිහට පෙනෙන්නට හැඟෙන්නට යමක් තියෙනවා නම් ඊට අමතරව පණ නැති යමක් මේ ලෝකේ හට ගන්නවා නම් එන්න ඒවට න්‍යායක් තියෙනවා. පංචස්කන්ධයක් ලෝකයේ තුල පහළ වෙන්න න්‍යායක් තියෙනවා. ක්‍රමභේදයක් තියෙනවා. ඒක තමයි පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න කියන්නේ ඒ න්‍යායට හැදුණු වැඩුණු යම් දවනතාවක් තියෙනවා නම් එය වර්තමානය තුළදී හේතුඵල ධහමට අනුව සකස් වෙන විදිහ. සකස් වීමේ ඵල ඒක පටිච්ච සමුප්පන්න. ඒක මේ මොහොතේ මේ මොහොතේ වෙන දෙයක්. ඒ නිසා හැම දෙයකටම හේතු තිබෙන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුල අපට පැහැදිලි කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ අවිද්‍යාව එහෙම නැත්නම් අවිද්‍යාව කියන මෙය අතීතේ තිබිලා නැතුව මේක මේ අද විතරක් පහළ වුණ එකක් කියලා කියන්න බෑ. මේ අවිද්‍යාව කියලා කියන්නේ ඉදප්පච්චයතාව. ඒ කියන්නේ ප්‍රත්‍ය සහිත වූ කල්හි ඇතිවෙන දෙයක්. ඒ නිසාම අවිද්‍යාවක් නිකම් ඇති වෙන එකක් කියලා කියන්නේ නෑ. ඒකටත් මහණෙනි හේතු තියෙනවා. දැන් ওই පින්වතුන් දන්නවා අපිට වැඩි හරියක්ම අපි දන්න දේ තමයි අපිට තේරුම් අපි තේරුම් අරගෙන තියෙන දේ තමයි අවිද්‍යාව නිසා තමයි මේ ඔක්කොම වෙන්නේ කියන එක. එන අවිද්‍යාව නිසා තමයි මේ සියල්ලම වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අවිද්‍යාව හැදෙන්නත් තව හේතු තියෙනවා. අවිද්‍යාව හැදෙන්නත් හේතු තියෙනවා. දැන් මේක යම් කිසි විදිහේ ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි මේකේ රේකී විදිහට ගත්තොත් මේ ලෝකයේ බටහිර විද්‍යාව කියන්නේ රේකීය ක්‍රමවේදයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රේකීය නැහැ. ඒක චක්‍රීයයි. චක්‍රීය ධමයක්. දැන් අවිද්‍යාව නිසා සංස්කාර විඥාන මේ සියල්ලක්ම මේ ලෝකයේ තුර පංචස්කන්ධය කියන එක සකස් වෙනවා. අවිද්‍යාව හින්දා අකුසල රැස් කරගන්නවා. අවිද්‍යාවෙන් හින්දා අපි සංස්කාර රැස් කරගන්නවා, කෙලෙස් ධර්මයන් රැස් කරගන්නවා. එතකොට මේ අවිද්‍යාව තමයි එතන මූලිකම හේතු සාධකය. දැන් එතකොට අවිද්‍යාව ඇති වෙන්නේ මොහොකින්ද? ඒක ඉබේ හට ගන්න දෙයක්ද? නෑ. ඒකටත් හේතු තියෙනවා. අන්න මේ එක ධර්මයක්වත් පින්වත්නි අපට වෙන් කළ කතා කරන්න බෑ. ඕනොවුන්ට ප්‍රත්‍යවේවි ප්‍රත්‍යවේවි මේ මොහොතේ මේ මොහොතේ සකස් වන්නා වූ දෙයක්. යම් කෙනෙක්ගේ හිතේ මේ අවස්ථාව තුළදී අවිද්‍යාව පහළ වෙන්න හේතු තියෙනවා නම් ඒ අවිද්‍යාවෙන් තමයි ජීවත් වෙන්නේ. අනිත් එක මේ සූත්‍ර දේශනාවේ අවිද්‍යා සූත්‍රය කියලා නමක් තිබ්බට බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව පහළ වෙන්න හේතුව විතරක් දේශනා කරලා නිකන් හිටියේ නෑ. විද්‍යාව පහළ වෙන්නත් හේතුව දේශනා කළා. එහෙනම් අවිද්‍යාව දුරු කරන්න අපි අවිද්‍යාව ගැන හරියට දැනගන්න ඕනේ. අවිද්‍යාවට හේතු. මේක හරියට සතුරා කවුද කියලා හරියට දැනගෙන සතුරා විනාශ කරනවා වගේ වැඩක්. හැබැයි අපි අවිද්‍යාව නැති කරන දේ දැනගත්තට විතරක් මදි විද්‍යාව ඇති වෙන්නේ කොහොමද? අන්න. ඒකට හේතු ටික දැනගන්නත් ඕනේ. ඒ හේතු ටික දැනගත්තාම විද්‍යාව කියන කපට පහළ කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ විද්‍යාව පහළ කරගන්න යන ගමනේදී අපිට බුදුහාමුදුරන්ගේ දහමේ තියෙනවා ක්‍රමවේදයක් මොකද්ද? ඉස්සෙල්ලා නරක ටික තමයි අපි අත්හැර ගන්න ඕනේ. සබ්බ පාපස්සා කරන. දෙවනුවට යහපත් දේවල් ටික තමයි අපි සම්පාදනය කරගන්න ඕනේ. කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපන. ඒ නිසා පින්වත්නි අපි බලමු මේ සූත්‍රය තුල බුදු පියාණන් වහන්සේ අපට අවිද්‍යාව සහ විද්‍යාව ඇතිවීමට හේතු කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා. අවිද්‍යාව ඇති වෙන්නේ මොන හේතු නිසාද කියලා දේශනා කරනවා. අවිද්‍යාවට හේතුව තමයි පංච නීවරණ ධර්ම. පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්දය කියලා කියන්නේ කාමයේ කෙරෙහි පවතින කැමැත්ත. ඒක එක තැනකට සීමා වෙන්නේ නැහැ. ඒක රාගය එතෙන්ටයි ති. ඒ වගේම යම් කිසි රූපයක් දිහා අපි ආසාවෙන් බැලුවොත්, කෙලස් ධර්මයන් උපදින විදිහට බැලුවොත්, හේතුඵල ධහම නොදැක්කොත් අන්න එතන ඇතිවන්නේ කාමච්ඡන්දය. ව්‍යාපාද කියලා කියන්නේ තරහව. තීන මිද්ද කියලා කියන්නේ චිත්ත සහ චෛසික ධර්මයන්ගේ මැලි භාවය ඇති කිරීම. නිදිමත පමණක්ම නොවේ. නිදිමතත් අයිති වෙනවා අවස්ථාවට අනුව. භාවනා කරන වෙලාවට නිදිමත එනවා නම්. හැබැයි ඒ වෙලාවෙම අපි වෙන කතාවක යෙදෙනවා නම් වෙන කෙලෙස් සැරෙන දෙයක් කරනකොට අපේ නිින්ද යන්නේ නැත්තම්. අන්න එතකොට අපි දැනගන්න ඕනේ එහෙනම් මේ එන්නේ තීන මිද්ද කියලා. මේක හිරේ දැම්මා වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් ඉර කූඩුවක දැම්මොත් එයාට එතනින් එහාට යන්න බෑ. ඒ වගේ සමහර අයට ධර්මය පුරුදු පුහුණු කරන්න බෑ ඔය කම්මැලිකම හින්දා. කුසලයට ඇති කම්මැලිකම. තීන මිද්ද. උද්දච්ච කුක්කුච්ච. සිතේ විසිරුණු භාවය උද්දච්ච කියලා කියන්නේ. කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම. කළ අකුසල් එවැගේම නොකල කුසල් පිළිබඳව පවතිනා වූ පසුතැවීම. විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධාදී අටතැන්හි සැකය. කර්මයේ පිළිබඳ සැක කරනවා, බුද්ධ ධම්ම සංගණ ත්‍රිවිධාත්මික සැක කරනවා. මේ වගේ සැකය තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඒක සාමාන්‍ය ඇති වෙන සැකය එක ගලපන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් මේ පංච නීවරණයන් ඇති වෙන්නේ මොකෙන්ද? ආ ඒක ඇති වෙන්නේ ත්‍රිවිධ දුස්චරිත හින්දා. ත්‍රිවිධ දුස්චරිත කිව්වම කාය, වාක්, මනෝ. කායින් දුස්චරිත කරනවා නම් වචනෙන් දුස්චරිත කරනවා නම් මනසෙන් දුස්චරිත කරනවා නම් පංච නීවරණ ධර්මයන් ඒක නිසා සකස් වෙනවා. දැන් ත්‍රිවිධ දුෂ්චරිතයන් හටගන්නේ මොකකින්ද? ඒකට හේතුත් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයේ හින්දා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ඉන්ද්‍රිය ධර්මයන් යම් කෙනෙක් අසංවර කරගන්නවද? අන්නේ අසංවර කරගැනීමේ ප්‍රතිඵලයක් විදිහට කයෙන් වචනෙන් මනසෙන් දුස්චරිත සකස් වෙනවා. දැන් ඉන්ද්‍රිය සංවරයට හේතුව මොකක්ද? සිහියෙන් නොසිතීම. සිහියෙන් නොසිතීම. ඒ කියන්නේ ඇත්ත ඇතිසැටියෙන් දැකීමට උත්සාහයක් නොදක්වීම. ඇත්ත නොදැකීමේ හැකියාව. අසහිය. අස්මෘතිය හටගන්නේ මොකෙන්ද? අයෝනිසෝ මනසිකාරය. යහපත්ව යථාර්ථවාදීව ඇත්ත ඇති සැටියෙන් නොදැකීම නිසා සිදුවන්නා වූ දෙයක් අස්මෘතිය කියලා කියන්නේ. ඒ අයෝනිසෝ මනසිකාරය හිම තමයි එය සකස් වෙන්නේ. අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ කොහොමද? අශ්‍රද්ධාව ශ්‍රද්ධාව නැතිකම හින්දා. අශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද? අසත් ධර්මයේ අසන හින්දා. අසත් ධර්මය ඇසෙන්නේ කොහොමද? අසත් පුරුෂ ආශ්‍රයෙන් හින්දා. දැන් මේ අවිජ්ජා සූත්‍රයේ උඩ ඉඳන් පල්ලෙහාට අපි එක එක ඇති වෙන්න හේතු සඳහන් කළා. දැන් අපි බලමු යටින් ඉඳන් උඩට. අවිද්‍යාව ඇති වෙන්නේ කොහොමද කියන එක දක්වා. අසත්පුරුෂ ආශ්‍රය. පින්වත්නි අපිට ආශ්‍රයක් තියෙනවා නම් අසත්පුරුෂව. ඒ අසත්පුරුෂ ආශ්‍රය තමයි අපි කවුරුත් විනාශ කරන්නේ. ඔබ විනාශ කරන්නේ. ඒක හොඳට අපි තේරුම් ගන්න ඕනේ. ඇයි එහෙම කියන්න හේතුව? අසත්පුරුෂ අය අසුරු කරනකොට අපිට ඇහෙන්නේ අසත්පුරුෂ අයගේ අසත්පුරුෂ වචන ඉගැන්වීම. ඔබ බලන්න ඔබේ සමාජයේ ඔබ ඇසුරු නිසරු කරන අය නිතර කියන දේවල් නෙවෙයිද ඔබේ කටින් කියවෙන්නේ. ඒ කරන දේවල් නෙමෙයිද ඔබ කරන්නේ. ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ගතිගුණ නෙවෙයිද ඔබේ ජීවිතයට ලැබෙන්නේ බොහෝම හොඳට ජීවිතය ගත කරන අය ඉන්නවා ඒ ජීවිතය ගත කරන අය කාලයක් යනකොට අර අසත්පුරුෂ ආශ්‍රයෙන් හින්දා එකපාරටම වෙනස් වෙනවා ඒක පින්වත්නි අපිට ප්‍රායෝගිකව ඒක තේරුම් ගන්න පුළුවන් දැන් ඔබ හිතන්න මෙහෙම. ඒක මොනතරම් දුරට ප්‍රායෝගිකද කියනවා නම් තේරුම් ගන්න පුළුවන් ඔබ ඉන්න සමාජයෙන් ඔබ යනවා යම් කිසි විදිහේ සත්පුරුෂයෙ ඉන්න පිරිසක් අතරට. අපි කියමු විහාරස්ථානයේ සෙල සමාදන් වෙන්න තැනකට යනවා. එතෙන්ට ගියාම ඔබ වෙනදා කතා කරන දේවල් කතා කරනවද? ඔබ වෙනදා කියන දේවල් කියනවද? ඔබ වෙළඳ කරන දේවල් කරනවද? නැහැ. ඇයි? ඔබ ඒ ඇසුර ඔබ ඉන්න තැන ඔබ ඇසුරු කරන පුද්ගලයෝ වැරදි දේවල් නොකරන හින්දා ඒ අය සමග ඔබ පුළුවන් තරම් ඔබේ මනසත් හදාගෙන ඉන්න ඔබ උත්සාහවන්ත වෙනවා. එනිසා අසත්පුරුෂ ආශ්‍රයේ ඉන්න අය දරුවෝ විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ. අපිට කියනවා මෙන්න මෙහෙම කාරණා ටිකක්. ඕනේ දෙයකට මම ඉන්නවා. අපි ඉන්නවා. බය වෙන්න එපා. සමහර වෙලාවට ඒ ධර්මානුකූල ජීවිතයක් ගත නොකරන අසත්පුරුෂ අය බොහෝ අවස්ථාවල කියනවා ඕන් දෙයකට මම ඉන්නවා කියලා කියනවා සමහරු කියන්නේ නැහැ. හැබැයි කවුරු කිව්වත් නැතත් ඒගොල්ලෝ හින්දා අපි අයහපත් වූ දේ ඒගොල්ලන්ගෙන් අහලා අපි ඒ අනුව අපි ක්‍රියාත්මක වෙන්න ගියොත් අපිට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අසද්ධාව කියන එක හට ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මොකද වෙන්නේ? අපිට මේ ජීවිතේ විපාක විඳින්න සිද්ධ වෙනවා. මේ ජීවිතේ විපාක සමහර වෙලාවට හිරගෙදරින් තීරණය වෙන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට තමන්ගේ වටිනාකම්, තමන්ගේ ගරුත්වය මේ ඔක්කොම නැති වෙනවා. ආපස්සට ආයි හදන්න බැරි වැරදි තමන්ගෙන් වෙනවා. හොඳ අය තමන් අතහරිනවා. ඒක තමයි මේ අසත්පුරුෂ ආශ්‍රයේ ඇති ස්වභාවය. අපි දන්නේ නැහැ අපි ගහගෙන යනවා නිකන් රැල්ලකට ගහගෙන යනවා වගේ මහා ආඝාතයකට. ඒ නිසා මේ පළවෙනිම දේ අපි දැනගන්න ඕනේ. අවිද්‍යාව මේ එකපාරට නිකම් ඇති වෙන්නේ නැහැ. ඒකට තියෙනවා පසුබිමක් පින්වත්නි. ඒ පසුබිම අපි ක්‍රමක්‍රමයෙන් දැනගෙන යන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් අපි හදාගන්න ඕනේ. එක පාර්ටම අවිද්‍යාව නැති කරනවා කියලා අපි හිතුවට බෑ අපේ අඩිත්තාලම අපේ මූලික පියවර අපි හරියට හදාගන්න නැතුව අපි කොච්චර හිතුවත් මේ අවිද්‍යාව නැති වේවා කියලා හැම වෙන්නේ නැහැ. දැන් මේක ප්‍රාර්ථනා කළ පරියට අවිද්‍යාව නැති වෙන්නේ නැහැ පින්වත්නි. ප්‍රාර්ථනා කළ පරියට අපිට එහෙම තත්ත්ව කරෙන්න බෑ. මේකට තමන් බැසගෙන තමන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් මේ අසත්පුරුෂ ආශ්‍රය මුලින් නැති කරන්න ඕනේ. ඒ අයිහින්ද තමයි අපිට ඇති වෙන අසත් ධර්මය අසත් ධර්මයේ හින්දා මොකද වෙන්නේ? අශ්‍රද්ධාව. අශ්‍රද්ධාව හින්දා අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය හින්දා අසහිය. අසහිය හින්දා මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය හින්දා ත්‍රිවිධ දුෂ්චරිතය. ත්‍රිවිධ දුෂ්චරිත හින්දා පංච නීවරණ පංච නීවරණ ධර්මයන් හින්දා අවිද්‍යාව. උඩේ ඉඳන් යටට උඩේ යටේ ඉඳන් උඩට බලන්න මේ හේතුඵල ධහම මොනතරම් භාග්‍යතුන් වහන්සේගේ ධහමේ ගැලපෙනවද කියලා. ඒකයි මේක රේකීය ධහමක් නෙවෙයි කියේ. රේකීය ධහමක් නම් ගැලපෙන්න ඕනේ උඩින් ඉඳන් යටට විතරයි. යටින් ඉඳන් උඩට ගැලපෙන්න විදිහක් නැහැ. මේක චක්‍රීය ධහමක්. හේතුඵල ධහම කියන්නේ ඒකයි. ඒ නිසා අපිට මේ සඳහා මේ අවිද්‍යාව එහෙනම් දැන් දැනගත්තා නම් අප මුලින්ම කරන්න ඕනේ මොකද්ද? මට අවිද්‍යාව කියලා තමන්ට තේරෙනවා නම් මම දැන් අවිද්‍යාවෙන් ඉන්නේ කියලා අන්න පළවෙනියට පටන් ගන්නද මම ඇසුරු කරන්නේ කවුද කියලා බලන්න. ඇසුරු කරන්නේ කවුද කියලා බලනකොට තමන්ට වැටහෙයි ඒගොල්ලෝ කතා කරන දේවල් ඒගොල්ලෝ කියන දේවල් ඒගොල්ලෝ පොළඹවන දේවල් වලට අනුව තමන්ගේ ජීවිතයට ඒවා ගැලපෙනවාද නොගැලපෙනවාද කියලා. නොගැලපෙනවා නම් මොකද කරන්න ඕනේ? තරහ වෙන්නත් හොඳ නැහැ. තරහ කරගන්නත් හොඳ නැහැ. වෛරය බඳින්නත් හොඳ නැහැ. අපි කියන අතේ දුරින් තියාගන්නවා කියලා. කවුද කියලා දැනගෙන ජීවත් වෙනවා. ඒගොල්ලෝ කියන දේවල් කරන්න යන්නේ නැහැ. එහෙම කරන්න බැරි නෑ. එහෙම කරන්න බැරි නෑ පින්වත්නි. එහෙම කරන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ සමාජය හැමෝම ආශ්‍රය කරනවා. ආශ්‍රය කළාට ගතියුත් විතරක් අරගෙන නොගත යුත් බැහැර කරනවා. ඒකද වීර කියන එක තියෙන්න ඕනේ. සිහිය කියන එක තියෙන්න ඕනේ. නුවණ කියන එක තියෙන්න ඕනේ. ඊළඟට බලන්න ඔබ සද්ධර්මය නම් ඔබ අසද්ධර්මය නම් අහන්නේ. අන්න ඒකෙන් ඔබට එතනින් අත් මෙදෙන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් පළවෙනි පියවර අපි හදාගත්තොත් අනේ පියවරවල් ටික පින්වත්නි අපිට හදාගන්න ක්‍රමානුකූලව පාර කැපෙනවා. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දවසක් අපේ ආනන්ද සාමීන්ද්‍රයන්න් වහන්සේ රහත් වෙන්න කලින් භාගතුන් වහන්සේට කියනවා ස්වාමීනි මම දෙයක් ගැන කල්පනා කළා. මේ ශාසනයේ හරි අදක්ම කල්යාණ මිත්‍රයමත පවතිනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා ඒක වැරදි මේ ශාසනය පවතින්නේම ආනන්ද කල්යාණ මිත්‍රයා හින්දා ඒ නිසා පින්වත්නි අපේ ජීවිතේ සසර අපි නැති වෙන්නේ ඇසුර සසර ජීවිතේ අපි සුවපත් කරගන්නේ ඇසුර ඒක තමයි පළවෙනි දේ ඔබ හිතන්න ඔබේ ජීවිතේ ඔබ වැඩි හරියක් කරන ඔබම හිතාගෙන ඔබම කැමති දෙයද නෑ අනුන් කරපු දේවල් අනුන් කරන දේවල් අනුන්ගෙන් දැක්ක දේවල් තමයි ඔබ වැඩි හරියක් කරන්න ජීවිතේ ඒ නිසා මෙන්න මේ ක්‍රමවේදයේ තේරුම් ගත්තොත් එහෙනම් අසත් ධර්මය අපිට නැති වෙනවා සත්පුරුෂයෝ නැති වුනහම ඊළඟට අසත් ධර්මය අහන්න නැති වුනහම අපිට අශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන එක අපිට ඇති වෙන්නේ ඒක හේතුවක් වෙනවා. අයෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව තිබුණොත් ඊළඟට සිහිය තිබුණොත් ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ නැහැ. සංවරය ඇති වෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතය ඇති වෙන්නේ නැහැ. පංච නීවරණ ඇති වෙන්නේ නැහැ. අවිද්‍යාව කියන එක ඇති වෙන්නේ නැහැ. දැන් මේ අවිද්‍යාවට හේතු ටික භාග්‍යතුන් වහන්සේම දේශනා කරලා විද්‍යාව පහළ කරගන්නත් අපට විද්‍යාව ඇති වෙන හේතු මොනවාද කියලා දේශනා කළා. එහෙනම් හොඳ සහ නරක කියන මේ දෙක නිකන් හටගන්නේ නැහැ. හේතුවට අනුව ඵලය ලැබෙන බව මේ සූත්‍රය තුළ මනාව විග්‍රහ කරනවා. මේක උපමාවක් දේශනා කරනවා. මේ උඩේ නම් පල්ලෙහාට වෙන දේ කොහොමද කියලා උපමාවක්. යම් කෙසේ කඳු වැටියකට වැහි බින්දු වැටෙනවා. ඒ වැහි බින්දු වැටුණා මොකද වෙන්නේ? මුලින්ම ගස් වලට වැටිලා බින්දු බින්දු බින්දු බින්දු ඒ කන්ද මුදෙනෙන් පල්ලෙහාට වැටෙනවා. ගලාගෙනනවා. මුලින්ම පුංචි පුංචි වලවල් පුරවනවා. ඊට පස්සේ තරමක ලොකු වලවල් පුරවනවා. ඊළඟට පුංචි ඇලවල් හැදෙනවා. දොළවල් හැදෙනවා. ඔහොම ඔහොම ගංගාවක් හැදෙනවා. ඒ ගංගාවන්තිමේදී මහා සාගරය පුරවන මට්ටමටපත් වෙනවා. ඒ වගේ පින්වත්නි අර අවිද්‍යාව කියන තැනින් මේක අර පුංචි තැනින් පටන් අරගෙන මහා පරාසයක් දක්වා මේ හේතු සකස් වෙවි සකස් වෙවි අපේ ජීවිතේ ගලාගෙන යනවා. විද්‍යාව ඇති වෙන්න හේතු මොකක්ද? අන්න ඒකත් නිකන් වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. විද්‍යාව ඇති වෙන්න හේතුව තමයි සත්බොජ්ජංග. සත්බොජ්ජංග ඇති වෙන්න හේතුව සතිපට්ඨානය. සතිපට්ඨාන ඇති වෙන්න හේතුව සුචරිතය. සුචරිත භාවය ඇති වෙන්න හේතුව ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න හේතුව සතිය. සතිය ඇති වෙන්න හේතුව යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න හේතුව ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුව සද්ධර්ම ශ්‍රවණය සද්ධර්ම ශ්‍රවණය ඇති වෙන්න හේතුව සත්පුරුෂය ඇසුර අන්න දැන් ඔබ බලන්න ඔබේ ජීවිතේ ඔබ ඉන්නේ මොන තැනද දැන් සත්පුරුෂය ඇසුරු කරනවා නම් අපිට අනිවාර්යයෙන්ම පින්වත්නි සද්ධර්මයේ කියනක මුණ ගැහෙනවාමයි සත්පුරුෂය ඇසුරු කරනකොට සද්ධර්මය කියන එක හම්බ වෙනවා. මොකද සත්පුරුෂයන්ගේ මුවෙන් විතරමයි සද්ධර්මය ඇහෙන්නේ. දැන් ඔබ මං ගැන හිතලා බලන්න. දැන් අපි පැවිදි වෙලා ওই පින්විතුන් ගිහි ජීවිතය ගත කරනවා. ඔබ මේ බණක් අහන්නේ ඔබට සත්පුරුෂ ආශ්‍රයක් කවදාද ලැබුණා? කවදාද මේ සත්පුරුෂ ආශ්‍රයක් ලැබිලා ඔබට ජීවිතේ හදාගන්න යමක් ඔබට ලැබුණා. ඔබ කුසලයේ අකුසලයේ පිළිබඳව දැනගත්තා. ඒ දැනගත්තාම දැන් ඔබ තවත් මේ දුක දුකට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය ගැන අවබෝධයක් ඇති කරගෙන දැන් තමන් මේ බණ භාවනා කටයුතු කරන්න දැන් බණ අහනවා. බණ අහනකොට මොකද වෙන්නේ? අන්න පින්වත්නි නොදන්න දේවල් අපිට දැනගන්න පුළුවන් වෙනවා. යන සත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂයා ආශ්‍රය කිව්වහම ওই පිංගතුන්ට ගිහිල්ලා හම්බ වෙලා කතා කරලා ළඟින් මැසුරු කරන්න උවමනාවකුත් නෑ ඇත්තටම. සත්පුරුෂයන්ගේ වචනය ඔබට යම් තැනක ඇහෙනවද? අන්න එතනේ සත්පුරුෂයාව ඔබ වෙනඳ ගන්න. ඒ සත්පුරුෂයා කේන්දේ ඔබ තේරුම් අරගෙන ඒ කේන දේ කරන්න. එනිසා ඔබට මේ ධර්මය ඇහෙන්නේ ඔබ සත්පුරුෂ ආශ්‍රයෙන් හින්දා කියනක ඔබ තේරුම් ගන්න. එනිසා මේ සද්ධර්ම ශ්‍රවණය ඇසෙනකොට මොකද වෙන්නේ? ශ්‍රද්ධාව කියන එක හට ගන්නවා. මේ ශ්‍රද්ධාව නිකන් හිත වෙනවද නැහැ. සද්ධර්මය කියන්නේ යථාර්ථය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය ගැන ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ දුක නැති කරන ප්‍රතිපදාව හොඳට වටහා ගන්න පුළුවන්. ඒ වැටහෙනකොට මොකද වෙන්නේ? මේ ඔක්කොම දේශනා කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් මහා සංඝරත්නයේ විදිහට අපි මේ ධර්මයේ දේශනා කළාට බුදුරජාණන් වහන්සේ දෙසූ දහම තමයි අපේ ශක්ති ප්‍රමාණයෙන් වටහාගෙන ওই පිංගතුන්ට කියා දෙන්නේ. ওই පිංගතුන්ට කියා දෙනකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට මේ දුක නැති කරන මාර්ගය දේශනා කළා. අවිද්‍යාව කියලා කියන්නේ දුක ඇතිවීම. විද්‍යාව කියලා කියන්නේ දුක නැති කිරීම. එහෙනම් සතර පායට යන්නේ නැතුව, പ്രේත ලෝක අසුර ලෝකවල වැටෙන්නේ නැතුව අපේ ජීවිතයේ සුගතියකට යන්න භාගතුන් වහන්සේගේ දහම අපිට උපකාර කරගන්න පුළුවන්. එතනින් ඔබට ගිහිල්ලා මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මේ තැන්වල ඉපදීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. අරවැය මහා දුක් තියෙනවා. හැබැයි මේවැත් පින්වත් දුක තමයි. යම් තැනක පංචස්කන්ධය ඒ ස්කන්ධ ධර්ම පහළ වෙනවද අනිවාර්යයෙන්ම දුක කියන එක එතන සකස් වෙනවාමයි. අනිත්‍ය කියලා කියන්නේ දුකක්. දුක කියලා කියන්නේ දුකක්. අනාත්මය කියලා කියන්නේ දුකක්. අනිත්‍ය වෙන ධර්මයක් මේ ලෝකේ යම් තැනක පහළ වෙනවද? පහළ වෙලා තියෙනවද? ඒක අනිවාර්යයෙන්ම පින්වත්නි දුකක්. එතකොට මේ මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවයක් ඒක. මේ නාම ධර්ම රූප ධර්ම කියන්නේ එක දිගට පවතින්නේ නැහැ. මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒක නවත්ත ගන්න පුළුවන් කමක් නැහැ. අනාත්මය සකස් වීම පහළ වීම දුක් රැස් වීම මේ ඔක්කොම හේතු ඇති වුණු ගමන්ම ඇති වෙනවා. එතකොට ඔබේ නිරෝගිකම මගේ නිරෝගිකම අපේ මේ හැකියාවන් අපේ මේ මනුෂ්‍ය ජීවිතයේ අපි ජීවත් මේ සියල්ල අපට ඕන විදිහට වෙන දේවල් නෙවෙයි. හේතු ඇතුව මේ භවය තුල අපි මිනිස්සෙක් වෙලා ඉපදුනා. දැන් මේ ජීවත් වෙන්න හේතු තියෙන හින්දා තාමත් ජීවත් වෙනවා. ඒ දුක කියන එක තියනවද නැද්ද? දුක කියන එක තියෙනවා. දැන් මේක කොහෙලාව නැති වෙයිද? ඒක දන්නෙත් නැහැ. ඇතිවීම දන්නෙත් නැහැ, නැතිවීම දන්නෙත් නැහැ. මොනවා වේද කියලා දන්නෙත් නැහැ. අන්න අනාත්මය. ඔක තව ගැඹුරින් ගැඹුරට අපි හිතන්න ඕනේ. ඒ කියන්නේ සිහිය කියන එක වර්ධනය කරනකොට සිතේ ඇතිවෙනේ ධර්මයන්ගේ රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ දේවල් ප්‍රකට වෙනවා. එක්ක අනිත්‍ය කෙනෙට දැකගෙන නිවන අවබෝධ කරගෙන විදර්ශනාට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ට මේ දුක ප්‍රකට කරගෙන එය හරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් අනාත්ම මේ ප්‍රකට කරගෙන Tamanට මේ ධර්මයන් වඩන්න පුළුවන්. එතකොට ඔන්න භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙන් මිදෙන්න අපිට ධර්මයේ දේශනා කළා මේ දුකෙන් මේ පංචස්කන්ධ දුකෙන් මිදෙන්න. අන්නේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට අනේ කොච්චරනම් භාග්‍යතුන් වහන්සේ ශ්‍රේෂ්ඨද? කොච්චර ශ්‍රේෂ්ඨද? එතකොට ඔන්න ඔය හැඟීමත් එක්ක ශ්‍රද්ධාව කියනක උපදිනවා ඒ ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ මෙන්න සද්ධර්ම ශ්‍රවණයත් එක්ක පින්වත්නි. අපිට ශ්‍රද්ධාව ගැඹුරු වෙනවා එන්න එන්න. දැන් ওই පින්වතුන් අහලා දැනගත්ත දේ ඔයාට තේරුම් ගන්නවා. ආ මේක තමයි ඇත්ත. හරි. මේ ලෝකේ කවුරුවත් මැව්ව දෙයක් නෙවෙයි ඇත්තම තියෙන්නේ. හේතුඵල ධහමට අනුව තමයි මේ සියල්ලක්ම වෙන්නේ. එතකොට මේ හේතුඵල ධහමට අනුව මේ සියල්ලක්ම වෙනවා නම් එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තව ටිකක් හොයන්න ඕනේ. ඔබ පළවෙනියට මේ හේතුඵල ධම දැනගත්තා කියලා කියන්නේ ඔබ ලොකු ජයග්‍රාහකයෙක්. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඒක දැන් විමසනවා, තව බනහනවා, තව ධර්මය හොයනවා, ගවේෂණය කරනවා, භාවනා කරනවා. දැන් භාවනා කරනකොට ධර්මයේ ගවේෂණය කරනකොට අපිට මොකද වෙන්නේ? ඔන්න යථාර්ථය ටික ටික වැටහෙනවා. දැන් දුක කියන එක කලින් අහලා තිබ්බා. අහලා තිබ්බට ඒක ප්‍රායෝගික වශයෙන් බලනකොට ඒක තව තහවුරු වෙනවා. ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් වෙනවා. අනිත්‍ය කියන එක අහලා තිබුණට විශ්වාසයෙන් ඒක තේරුම් ගත්තට පිළිගත්තට අනිත්‍ය කියන එක අපේ භාවනාමය වශයෙන් විදර්ශනා වඩනකොට මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවිවි නැතිවිවි යන එක බලනකොට ඔන්න පින්වත් ප්‍රත්‍යක්ෂ වෙනවා. අනාත්මය කියන එක අහලා තිබුණට එය විශ්වාස කළාට ඒ ශ්‍රද්ධාවට වඩා ඒ අත්දැකීමක් බවට පත් කරගත්තාම ඒක දකිනකොට නුවණ මෝරනකොට ඔන්න පින්වත් මේ ශ්‍රද්ධාව කියනක අපිට වැඩි වෙනවා. ඇයි? විශ්වාස කරපු දේ අත්දැකීමක් බවට අපි පත් කරගත්තාම පත් වෙනකොට යථාර්ථය දකිනකොට ශ්‍රද්ධාව ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට පින්වත් යනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි මේ දහමේ සෝවාන් වුණ කෙනාට තියෙන ශ්‍රද්ධාවට වඩා සකදාගාමන කෙනාගේ ශ්‍රද්ධාව වැඩි. රහත් වුණ කෙනාගේ ශ්‍රද්ධාව වැඩි. ලෞතර බුදු කෙනෙකුගේ ශ්‍රද්ධාව වැඩි. පෘථග්ජන කෙනෙකුගේ ශ්‍රද්ධාවට වඩා මාර්ගඵලලාභී සෝවාන් වුණ කෙනාගේ ශ්‍රද්ධාව වැඩි. එනිසා ඒකත් ඇති වෙන්නේ මේ හේතුඵල ධහමට අනුවමයි පින්වත්නි. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන පටිච්ච සමුප්පන්න ධර්මය දකිනවා නම් මේ මොහොතේ වෙන ස්වභාවය යම් කෙනෙක් දකිනවා නම් නාම රූප ධර්මයන්ගේ ඒ කෙනාගේ ශ්‍රද්ධාව කියන එක පින්වත්නි ඇති වෙනවා. ඇයි ශ්‍රද්ධාව කියන එක ඇති වෙන්නේ? ශ්‍රද්ධාව බලයක් ඉන්ද්‍රියක් බවට පත් වෙලා මේ බුදුරජාණන් වහන්සේ මේ සොයාගත් දේ නේද? ඒ කියන්නේ මේ ලෝකයේ තියෙන යථාර්ථය නේද? වැහිලා තිබුණ දේ නේද මේ විවර වුනේ? අන්න ඒ වගේ පුදුම විදිහේ හැඟීමක් ඇති වෙනවා. එතකොට ආයි කවුරු මොනවා කිව්වත් බුදුහාමුදුරුවෝ ගැන අපහදින්නේ නැහැ පින්වත්නි. ධර්මයේ කෙරෙහි අපි අපහදින්නේ නැහැ. සංඝයා කෙරෙහි අපහදින්නේ නැහැ. ඇයි? හේතු දන්නවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? ඇයි බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ? ඒ පහළ වෙලා මොනවාද කිව්වේ? කියපු දේ කරන පිරිස කවුද? ඒගොල්ලෝ යන්නේ මොන මාර්ගයේද? ඔන්නෝම පින්වත් වැටහෙන්න ගන්නවා. සැක කියන එක අපිට ඇති වෙන්නේ නැහැ එතකොට. ඒ නිසා ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුවක් තමයි මොකක්ද? සද්ධාන ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ අර යථාර්ථය අපිට වැටහෙනකොට දැන් අපේ මනස කියන එක පින්වත්නි නිරවුල් වෙනවා. අපි ඇත්ත දකින්න පුරුදු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒක හින්දා මොකද වෙන්නේ සිහිය කෙනෙක් උපදිනවා අර සිහිය කියන එක නැති තැන අපි අකුසල් කෙලස් ධර්මයන් රැස් කරගන්නවා සිහිය කියන එක ඇති වුණ අවස්ථාවේ ඉඳන් කෙලස් ධර්මයන් අපේ දුර වෙනවා කෙලස් ධර්මයන් වල ඉඩක් නැති වෙනවා සිහියෙන් ඉන්නකොට අකුසලයක් ඈත තියාම අපිට දුරු කරන්න පුළුවන්කම තියෙනවා කෙලස් ධර්මයක් එනකොටම සිහිය වර්ධනය කරගන්න හිතපු කෙනෙක්ට ඈත තියා මේ කෙලස් ධර්මයේ දුරු කිරීමේ හැකියාවක් තියෙනවා. එනිසා සිහිය. සිහිය තිබ්බොත් මොකද වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය කියන එක පින්වත්නි ඇති වෙනවා. අන්න බලන්න. දැන් ඇසෙන් රූප දකිනකොට ඒ රූපය දිහා බලනකොට Tamanට ආසාවක් එනවනම් සිහිය තියෙන කෙනෙක් නම් මේ රූපය දිහා බලනකොටම ඒක ආසාව හටගන්නකොට අන්න හේතු ටික විමසනවා. ඒක අසුබය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒක මේ නාම රූප ධර්මයන්ගේ ප්‍රතිඵලයක් මේ මේ අර රූපය මගේ ඇහි ඇලෙන්නවත් එහෙම දෙයක් නෙවෙයි. ඒ වගේ මේ රූපයම දකිනවම නෙවෙයි. ඒ රූපයෙන් ගත්ත මේ සංඥාවක් මේ රූප මාත්‍රයක් කියන මෙන්න මේකත් එක්ක මේ නාම ධර්මයන්ගේ වෙන ක්‍රියාවලියක්මයි කියන මෙන්න මේකත් එක්ක අපිට අර සංස්කාර කියනව සකස් වෙන්නේ නැති විදිහට කෙලස් ඇති නොවන විදිහට අපට සිහිය කියන එක පුරුදු කරගන්න පුළුවන්. එතකොට මේ සිහිය කියන එක අපි ඉන්ද්‍රිය සංවරය ඇති එතකොට අපේ ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය ඇති වුණාම පින්වත්නි ආයි අපිට කතා කරන දෙයක් නැහැ. ත්‍රිවිධ දුෂ්චරිතයක් වෙන්නේ නැහැ. ඒ ත්‍රිවිධ දුෂ්චරිතය වෙන්නේ ඉන්ද්‍රිය සංවරය හින්දා. ඉන්ද්‍රිය සංවරය වෙච්ච ගමන් අපිට සුචරිතයමයි සිද්ධ වෙන්නේ. කයින් වචනයෙන් මනසෙන්. ත්‍රිවිධ සුචරිතය ඇති වුණාම මොකද වෙන්නේ? අන්න සතිපට්ඨාන ධර්මය. අපිට වැඩෙන්න ඒක හේතුවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර සතිපට්ඨානය කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනා කියන මේ අනුපස්සනා ටික මේ සතිපට්ඨානය වැඩෙන්න සුචරිතය කියන එක හේතු වෙනවා බලපානවා සතිපට්ඨාන ධර්මය වඩනකොට මොකද වෙන්නේ අන්න ඒක නිකන් වැඩෙන්නේ එය වැඩෙන්නේ එය වැඩුණාම මොනවාද අපිට ලැබෙන්නේ සත්ත බොජ්ජංග සතේ ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. මේ බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ සතිපට්ඨාන ධර්මයෙන්. බොජ්ජංග ධර්මයන් වැඩිමෙන් මොකද වෙන්නේ? විද්‍යාව කියන එක පහළ වෙනවා. එහෙමනම් උඩේ ඉඳන් යටටත් යඩේ යට ඉඳන් උඩටම ගත්තාම මොනතරම් ගැළපීමක් පින්වත්නි පේනවද? කිසිම තැනක අපිට ගැටලුවක් පේන්නේ නැහැ. නිර්වුල් තැනක් නැහැ. අපිට හැමතැනම නිර්වුල්. අපිට මේ අවුල් සහගත තැනක් අපිට වැටහෙන්නේ නැහැ. ඇයි? ඒක තමයි මේ ධහමේ ඇති පිරිසිදුකම. විවර වෙන්න විවර වෙන්න බැබිඩීම. ඒ නිසා පින්වත්නි මේ සූත දේශනාව තුළින් අපිට තවත් ප්‍රකට වෙන්නේ භාගතුන් වහන්සේගේ ගුණයමයි. බුදුරජාණන් වහන්සේගේ ධහමේ ඇති පිරිසිදුකමමයි. මේ ලෝක යථාර්ථයමයි. එනිසා අංගුත්තර නිකායේ දසක නිපාතේ යමක වර්ගයේ සඳහන් වෙන අවිජ්ජා සූත්‍රය හොඳට කියවන්න. හොඳට කියවලා පින්වත්නි ධාරණය කරගන්න. ධාරණය කරගෙන ඇත් ඇති සැටියෙන් විමසන්න. විමසනකොට ඔබට වැටහෙවි අනේ මොනතරම්නම් ශ්‍රේෂ්ඨ ශාසනයකද මම ඉන්නේ කියන එක. ඔබට කිසි කෙනෙක් රවටන්න බැරි වේවි.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 අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දෙයි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු මෙවැනි ධර්මදේශනා